තමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝපච්චයෝ යේනිමේ දහරාබික්කු සුසුකාලකේසා බද්ද්‍රේන යොම්බනේන සමන්නාගතා පඨමේ වයසා අනිකීලිතාවිනෝ කාමේසු යාව ජීවං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්ති අද්ධානංච ආපාදින් තීති සද්ධර්ම ශ්‍රවණා බිලාශී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්නතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අගක් මුලක් නැති සංසාරයක පරක්තරක් නැති දුක් සමූහයක බැසගෙන සිටින සියලු සත්ව ප්‍රජාවටම අනුකම්පාවෙන් දේශනා කළ තථාගත ශ්‍රී මුක බුද්ධ වචන ගංගාවෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් දේශනා කරවාගෙන ධර්ම ගෞරවයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ දේශනාව බෞද්ධයා රූපවාහිනිය මගින් සිද්ධ කරන සජීව පටිගත කිරීමක් ලෙස සිද්ධ වෙන්නේ අංක 239 සූර්ය විලා කිරලගම බටුගොඩ පදිංචි පින්වත් IB සූර්යම්පුල මහත්මානන් සහ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී බී මෙනිකේ බත්තන මහත්මිය කියන පින්වන්ත දෙපළගේ නිවස තුලයි. අද මේ නිවස දම් සභා මණ්ඩපයක් බවට පත් කරගෙන ලෝකේ පුරාම ධර්මයට කැමැත්තෙන් ඉන්න සියලු සදහැවතුනට ධර්මයේ දේශනා වෙන අවස්ථාවක් මේ උදා කරගෙන තියෙන්නේ. පින්වත්නි අනුන්ගේ සැපය වෙනුවෙන් අනුන්ගේ සුවය වෙනුවෙන් අපිට නොඑක් දේවල් දන් දෙන්න පුළුවන් මේ ලෝකේ මොනතරම් දේවල් දීලා අනුන් සුවපත් කළත් මේ ලෝකයේ ඇතුලේ පින්වතුනේ අපි කාටත් ලැබෙන හැම සැපයක්ම ඒ කාන්ත වශයෙන්ම පින්වත්නි දුක ගෑවිච්ච සැපයක්මයි. මේ ලෝක සම්මුතිය ඇතුළේ පින්වත්නි අපි කිසිම සැපයක් විඳලා නැහැ. දුක ගෑවිච්ච නැති. සෑම සැපයක්ම ආයාසෙන් උපද්දව ගන්න ඕනේ අපි. මේ ලෝකයේ ඇතුලේ ඔබ ඔබට මේක ගලපලා බලන්න. ජීවිතේ ඔබ හොයපු තරමක් හෙව්වේ සැපද දුකද? හොයපු තරමක් හෙව්වේ සැපය. ප්‍රතික්ෂේප කරපු තරමක් කලේ සැපේද දුකද? දුක. හැබැයි ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන සැපයක් ලබන්න තියෙන පාර පැහැදිලිද? බලාපොරොත්තු වෙන සැපයක් තියෙනවනේ. ඒ සැපය ලබන්න තියෙන පාර සැපයක්ද දුකක්ද? මොකද පිනොත් සැපයක් ලබන්න දුකක් විඳින්න ඕනද නැත්නම් සැපයෙන්ම සැපයක් ලබා ගන්නවද ඔබ? සැපයක් ලබන්න දුකක් විඳිනවා. දැන් ඔබ හිතලා බලන්න ටිකක්. දුකමයි ප්‍රතික්ෂේප කළේ සැපමයි බලාපොරොත්තුනේ සැප බලාපොරොත්තුවෙන් මහන්සි වෙනකොට ඒ සැප වෙනුවෙන් විඳින්න උනේ මොනවද බලාපොරොත්තු නොවිච්ච ප්‍රතික්ෂේප කරපු දුක් සමහර විටකදී ඒ දුක විඳලා විඳලා විඳලා සැපේ කියලා එකක් විඳින්න බලනකොට එහෙම එකක් එහෙම එකක් ඇත්තෙත් නැහැ එහෙනම් ඔබට වයස කීයද? ඔය වයස පුරා ඔබ ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ සැප විඳින එකද සැප විඳින්න හිතාගෙන දුක් විඳින එකද? විඳපු සැපයක් නැහැ. හෙට සැප විඳින්න අද දුක් විඳිනවා. අද හෙටට ගියපුවහම මොකද වෙන්නේ? ආපහු හෙට සැප විඳින්න ආයෙත් අද දුක් විඳිනවා. ඒකත් පහු කරපු දාට ආයෙත් අපේ අරමුණ අද සැප විඳිනවා කියන එකද? නෑ. හෙට සැප විඳින්න අද දුක් විඳිනවා. අන්න ඕක නිසා තමයි පින්වත්නි මේ ඌන වෙච්ච මදි කියන ලෝකෙ මිනිස්සු මැරෙන තුරා සහනෙන් මැරෙනකොටවත් මැරෙන්නේ නැහැ සහනයකින්. ඇයි? සාතිශේ බහුතරේ මැරෙන්නේ තෘප්ත වෙච්ච හිතකින් නෙවෙයි. ඇති කියන වචනෙන් නෙවෙයි. ඒ නිසා සහනයෙන් නෙවෙයි ලෝකයේ සාතිශේ බහුතරය ජීවිත කෙලවර කරන්න වෙනවත් අසහනයෙන්. මේ ලෝක සම්මුතිය ඇතුලේ පින්වත්නි මොන සැපයක් වින්දත් හෙව්වත් ඒ සැපය හොයන්න දුක් විඳින්න ඕනේ. හොයලා හොයලා හොයලා සැපයක් කියලා එකක් යන්තම් හරි අඳුනගෙන ඒක විඳින්න හදනකොට කිසිම මහන්සියක් නැතිව ඒ සැපය ආපහු පෙරලෙනවා දුකකට. ආපහු ඒ දුක සැපයකට පෙරලන්න පුදුම මහන්සියක් ගන්න ඕන. ඒකට දුක් දහහක් විඳින්න ඕන. දුක් දහහක් විඳලා සැපයක් කියලා එකක් හොයාගත්තම ඒ සැපය දුකකට පෙරලෙන්නේ කිසි මහන්සියක් නැතුව. කිසි මහන්සියක් නැතුව. නේද? හරියට මොන වගේද? අපිට වෙලා තියෙන්නේ මහා මඩ වගුරකට වැටුණා කියලා හිතන්නකො පින්නොත්. අපි හිතමු මේක මඩ වගුරක් නෙවෙයි අසුචි වලක් කියලා. දැන් මේ අසුචි වලින් ගොඩ එන්න කියලා පින්නොත් ගොඩට එනවා ආයාසෙන් ගොඩට එන්නේ නේද කොහොම කොහොම හරි ඒවැයි මේවැයි එල්ලිලා පින්වත්නි ගොඩට ආපු ගමන් පින්වත්නි ආයෙ ලිස්සනවා ලිස්සපු ගමන් කිසිම හංසියක් නැතුව ආයෙත් අසුචි වලේ දැන් ආයෙ මොකද කරන්නේ ආයෙ දන්නම හංසිය දාලා ආයෙ ගොඩ වෙනවා. තාමත් කරමින් ඉන්නේ ඕකමද නැද්ද? තාමත් කරමින් ඉන්නේ ඔය ටිකමනේ. ආයාසෙන් අසුචි වලින් ගොඩ එන්න හදනවා ගොඩාවා කියලා හුස්ම ගන්න හදනකොට ආයෙ ඉස්සර ආයෙත් අසුචි වලින්. ඒ නිසා අපිට හැමදාම තිබුණේ වෙහෙස, අසහනය, පීඩාව, දුක, ਸੰతాපේ මෙතනින් ගැලවෙන්න නම් එකම පිහිට පිළිසරණ බුදුන් වදාළ ධර්මයමයි. ඒ ධර්මලාභය ලෝකෙටම සලසන මේ වෙලාවේ ඔබටත් ලොව පුරා ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණී කරමු. පින්වත්නි මාත්‍රුකා කළ දේශනා පාඨයේ සඳහන් වෙන්නේ පින්වත්නි සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර දේශනාවක. සංයුත්ත නිකාය සූත්‍ර පිටකයේ නිකාය පොත් පහෙන් එකක්. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය කියලා පින්වත්නි නිකාය ග්‍රන්ථ පහක් තියෙනවා. ඒ නිකාය ග්‍රන්ථ පහෙන් සංයුත්ත නිකාය කියන පින්වත්නි තුන්වෙනි නිකාය ග්‍රන්ථයයි. සංයුත්ත කියන එකේ තේරුම තමයි පින්වත්නි එකතුව කියන එක. සංයුත්තයක් කියන්නේ එකතුවක් කියන එක. එතකොට යම් යම් කාරණාවන් මුල් කරගෙන සූත්‍ර දේශනාවන් එකතු කරලා පින්වත්නි සංග්‍රහ කරලා තියෙන නිසා සංයුක්ත නිකාය කියලා කියනවා. දැන් උදාහරණයකට කුසල් මහරජුරු මුල් කරගෙන දෙසූ දේශනාවන් එකතු කරලා වෙනම කොටසක් තියෙනවා. ඒකට කියනවා කෝසල සංයුත්තේ කියලා. පාපී මාර්යා මුල් කරගෙන දේශනා කළ දේශනාවන් වෙනම එකතුවක් තියෙනවා. ඒකට කියනවා මාර සංයුත්තේ. මේ විදිහට සංයුක්ත රාශියක් තියෙනවා පින්වත් මේ දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, සක්ක සංයුත්තය, යක්ක සංයුත්තය, සච්ච සංයුත්තය, අනමතග්ග සංයුත්තය, රාද සංයුත්තය, වංගීස සංයුත්තය, වන සංයුත්තය ආදී සංයුක්ත රාශියක් තියෙනවා සංයුත්ත නිකායේ. එයින් එකක් තමයි පින්වත්නි තියෙනවා වේදනා සංයුත්තය කියලා එකක්. වේදනා සංයුත්තේ පින්වත්නි එහි සූත්‍ර දේශනාවක් තියෙනවා සූත්‍ර දේශනාවේ නම තමයි ಭಾರද්වාජ කියන සූත්‍රය සූත්‍ර දේශනාවේ නම මොකද්ද ಭಾರද්වාජ කියන සූත්‍ර දේශනාව එයි මේ සූත්‍ර දේශනාවට ಭಾರද්වාජ සූත්‍රය කියලා කියන්නේ ඒකට හේතුව තමයි මෙතන බාරද්වාජ කියලා කියන පින්වත්නි තෙරුන් වහන්සේගේ නම. ඒ තෙරුන් වහන්සේගේ උන්වහන්සේ තමයි මේ දේශනාවේ මුල් වෙන්නේ. එහෙමත් නැත්නම් මේ දේශනාව කරන්නේ උන්වහන්සේ. ඒ නිසා දේශනාව කළ තෙරුන් වහන්සේගේ නමින්ම මේ සූත්‍රයක් නම් කරලා තියෙනවා. භාරද්වාජ සූත්‍රය. පින්වත්නි කවුද මේ භාරද්වාජ හාමුදුරුව? මේ භාරද්වාජ හාමුදුරුව නිකම්ම නිකං තෙරුන් වහන්සේ නමක් නෙවෙයි මේ ශාසනයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් අග পদවියක් ලබාගත්තු මහරහතන් වහන්සේ නමක්. භාරද්වාජ කියන ගෝත්‍රයෙන් ආපු තවත් බොහෝ ස්වාමින් වහන්සේලා හිටියා. හැබැයි මේ හාමුදුරුව ගැන ඔබ අහලා ඇති තවත් විශේෂණ නාමයක් එකතු කරලා මේ නම කිව්වොත් ඒ තමයි උන්වහන්සේ පින්ඩෝල ಭಾರද්වාජ කියන රහතන් වහන්සේ පින්ඩෝල ಭಾರද්වාජ භාරද්වාජ කියන්නේ උන්වහන්සේගේ නාම, ගෝත්‍ර නාමය. එතකොට පින්ඩෝල කියන්නේ පින්වත්නි උන්වහන්සේ බ්‍රාහ්මණ කුලයේ උත්තමයෙක්. හැබැයි උන්වහන්සේ උපදින කොටත් පින්වත්නි ඒ බ්‍රාහ්මණ කුලය සියලු ධනයෙන් පිරිහිලා තිබේ. සියලු සම්පත් විනාශ වෙච්ච බ්‍රාහ්මණ කුලයක්. ඉතින් මොනතරම් විනාශ වෙලාද කිව්වොත් පින්නත් හරියට කණ්ඩවත් නැහැ. වේල පිරිමහ ගන්නවත් බැරි තරමටම මේ බ්‍රාහ්මණ પરම්පරාව පින්නත් විනාශ වෙලා ධනයෙන් පිරිහිලා. ඒ නිසා ඇත්තටම උන්වහන්සේ මුලින් පැවිදි වුණේ නිවන් දකින්නම බලාගෙන නෙවෙයි. උන්වහන්සේ මුලින් පැවිදි වුණේ වෙන දෙයකට නෙවෙයි. පින්වත්නි දානෙ ලබන්නමයි. ඒ කියන්නේ පින්ඳ පාත ලබන ජීවිකාවක් හැටියට. එහෙම ඒවා තියෙනවා පින්වත්නි. උන්වහන්සේ පැවිදි වෙලා පින්වත්නි මහා ගොඩක් දානි වළඳනවා. මහා විශාල පාත්‍රයක් වෙනුවට පාවිච්චි කළේ මහා විශාල කබලක්. කැඳ බොනකොට පින්වත්නි මේ කබලෙන් එකක් කැඳ වළඳනවා. මේ මේක එකක් වළඳනවා. ඊළඟට පින්වත්නි යම් කිසි කැවිලි පෙවිලි වර්ග වළඳනවා නම් මේකෙන් එකක් වළඳනවා. දානේ වළඳන කොටත් එහෙමයි මේ කබලක් පාත්‍රය හැටියට පාවිච්චි කළේ මේකෙන් එකක් වළඳනවා උන්වහන්සේ. හුඟක් වළඳනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා මේ කාරණය බුදුරජාණන් වහන්සේට සැලකලා මේක අශෝභනයිනේ. මේක සැලකලාට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ කලේ උන්වහන්සේගේ මේ පාත්‍රය පාත්‍රයේ බහාලණයක පින්වත්නි අනුමත කළේ නැහැ. අනුමත කළේ නැහැ. පාත්‍රයේ බහාලණයක අනුමත නොකළම පින්වත්නි දැන් උන්වහන්සේට මේ පාත්‍රය තියාගෙන ඉඳත් අසීරුයිනේ. දැන් කාලයගේ වැයමින් පින්වත්නි ටිකෙන් ටික ටිකෙන් ටික උන්වහන්සේ දානේ වළඳන ප්‍රමාණය අඩු වුණා. මොන තරම් අඩු වුණද කිව්වොත් පින්වත්නි අර කබලෙන් එකක් කැඳ වළඳපු අර කබලෙන් එකක් කැවිලි පෙවිලි වළඳපු අර කබලෙන් එකක් දානේ වළඳපු හාමුදුරුව අන්තිමේදී උණ පතුරකට දාන්න පුළුවන් ප්‍රමාණයේ පින්වත්නි වළඳන තැනට ආවා. උන්වහන්සේ අන්තිමේදී උණ පතුරකට දාන්න පුළුවන් දානේ ප්‍රමාණය තමයි වළඳලා වැඩේ. වළඳමින් වැඩ හිටියේ පින්වත්නි. බලන්න උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ස්වභාවය බැහැර කරපු හැටිනේ දැන් මේක සමහර විටකදී පින්වත්නි අර කබලෙන් එකක් කැඳ වැළඳුවා අර කබලෙන් එකක් දන් වැළඳුවා කියලා කියනකොට අපිට සමහර වෙලාවකදී සිනහවට නැගින්න කාරණයක් වෙනවා හැබැයි පින්වත්නි උන්වහන්සේ පසුව හරි පින්වත්නි උණපතුරකට දාන්න පුළුවන් ප්‍රමාණයටම ඒ දානේ ප්‍රමාණය අඩු කළා ඒත් අද මේ දියුණුවයි දියුණුවයි කියලා කෑමොර දෙන ලෝකේ පින්වත්නි අපි සියල්ලෝම අද වෙනකොට කෑමට යට වෙච්ච පිරිසක්. කෑමට යට වෙච්ච පිරිසක් පින්වත්නි. ඒ නිසා මේක සුළුපටු කාරණයක් නෙවෙයි. අද වෙනකොට පින්වත්නි රසනහර පිනවීම කියන එක රස තෘෂ්ණාව කියන එක මුළු මහත් මානව වර්ගයාම යට කරගෙන ගිහිල්ලා ඉවරයි පින්වත්නි ගුණ වලට නැගිටින්න බැරි වෙන්නවා. ඒ නිසා ධර්ම දේශනාවට වඩා දේශනාව ඉවර වෙනකොට සෙනඟ වැඩි සැහැල්ලුවෙන් හිතන්න එපා මේ කාරණේ. මලගමක් වෙනකොට පින්වත්නි මරණය ගැන කතා කරන අය නැහැ. හැබැයි මලගෙදර වුණත් කෑම ගැන කතා කරන අය වැඩි. පින්කමක් කළා වුණත් පින්කමට සාදුකාරය අඩුයි. පින්කමේ කෑම ගැන කතා කරන අය වැඩි. එතකොට හිතන්න බලන්න පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝද අගතියට ගිහිල්ලා ඉන්නේ නැත්තම් අපිද? සමහර විටකදී උන්වහන්සේට අපි hina වුණා උන්වහන්සේ කබලෙන් එකක් වැළඳුවා කියලා. හැබැයි ඒත් උන්වහන්සේ සියලු කෙලෙස් නසලා මහරහත් ඵලයටපත් වුණා. සසර නිම කළා. තාමත් අපි එහෙම තැනකට ඇවිල්ලත් ඇවිල්ලත් නැහැ. තාමත් රස තෘෂ්ණාවට වහල් වෙලාද නැද්ද? වහල් වෙලායි පින්නොත්. එතකොට උන්වහන්සේ පින්වත්නි අන්තිමේදී උණ පතුරකට දාන්න පුළුවන් ප්‍රමාණය වැළඳුවා. වළඳලා පින්වත්නි වීරිය වඩපුන් වහන්සේ නොබෝ කාලයකින්ම පින්වත්නි සියලු කෙලෙසුන් නැසලා උතුම් වූ අරහත් ඵලයට පත් වුණා. මේ පින්දෝල භාරද්වාජ හාමුදුරු දානේ වැළඳීමම බලාපොරොත්තුවෙන් පැවිදි වෙච්ච නිසා තමයි පින්දෝල කිව්වේ. පින්ඳ පාතෙම බලාපොරොත්තුවෙන් පැවිදි වුණේ. නම භාරද්වාජ පින්ඳ පාතේ බලාපොරොත්තුවෙන්ම මහාන වෙච්ච නිසා පින්දෝල භාරද්වාජ වුණා. දැන් එහෙම නම් වෙච්ච අවස්ථා තියෙනවනේ. බද්ධිය නම අතිශයින්ම මිටි නිසා ලකුණ්ඩක බද්ධිය වුණා. එහෙම නම් වෙච්ච අවස්ථා තියෙනවා. ඊළඟට බලන්නකො පින්වත්නි රේවත නම කදිර වනයේ වැඩ ඉඳපු නිසා කදිරවණිය රේවත වුණා. එතකොට මෙන්න මේ වගේ පින්වත්නි නම් වෙච්ච තෙරුන් වහන්සේ නමක්. පිදු පිනිසම පැවිදි වෙච්ච නිසා තමයි පින්දෝල ಭಾರද්වාජ කියලා උන්වහන්සේ හැඳින්වුවේ. පින්වත්නි පින්දෝල ಭಾರද්වාජ මහරහතන් වහන්සේ පින්වත්නි නොඑක් වාරයේ සැවතට වැඩම කරමින් පින්ඩපාතයේ වැඩම කරලා දානෙ ලබාගෙන පින්වත්නි ග්‍රීෂ්ම සමයක නම් ගංගාව ආසන්නයේ පින්වත්නි ගසක් මුල වැඩ ඉන්නවා. දවසක් උන්වහන්සේ ඒ වගේම වැඩම කළා. ඒ කාලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසබෑ නුවර ഘോഷිතාරාමයේ. කොසබෑ නුවර කියලා කියන පින්වත්නි වත්සේ කියන ජනපදයේ පින්වත්නි අගනගරේ. වත්සේ කියන ජනපදයේ අගනගරේ තමයි කොසබෑ නුවර. කෝසම්බිය කියලත් කියන දේශනාවේ. ഘോഷിතාරාමයේ කියලා විහාරයක් තිබ්බ පින්වත්නි ഘോഷිත සිටුවරයා විසින් සකසපු විහාරය ඔබට මතක ඇති අර සංඝ භේදයක් ඇති වෙලා පින්වත්නි සංඝයා අතර විවාදයක් පැන නැගිලා බුදුරජාණන් වහන්සේ බොහෝම කලකිරිලා පින්වත්නි වනගත වුණේ පාරිලීය වනයේට වැඩිය පින්වත්නි මේ ഘോഷිතාරාමයේ ඉඳලා ඊටාම මනරම් තැනක් මොනතරම් මනරම් තැනක්ද කිව්වොත් එහෙම පින්වත්නි මේ ഘോഷිතාරාමේ මේ කුසබෑනුවර තථාගතයන් වහන්සේට පිරිනිවන් පාන්න හොඳයි කියලා ආනන්ද හැඳුරෝ යෝජනා කළා. ඔබ වහන්සේට පිරිනිවන් පාන්න මේ කුසබෑනුවර හොඳයි කියලා. ඒ තරම් ඊටාම සුන්දර ප්‍රදේශයක්. ඉතින් පින්වත්නි මේ කාලේ රජකලේ පින්වත්නි උදේන කියලා රජ කෙනෙක් මේ කොස බහනුවර <clears throat> උදේන රජුරෝ පින්වත්නි උදේන රජුරෝ රජ කරන කාලේ පින්දෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මේ ජනපදයේ පින්වත්නි පින්ඩපාතේ වැඩම කරලා රජුරුවන්ගේ පින්වත්නි උයනක් තිබ්බා මේ උයනට වැඩියා පින්වත්නි දහවල් විහරණේ පිණිස උන්වහන්සේ ගංගානම් තෙර ආසන්නයේම මේ උයන වැඩ හිටිය පින්වත්නි මොකද අර ගඟ ආසන්නයෙන් හුළඟ ඉන්නේ පින්වත්නි ඒ දියේ තියෙන සිසිලත් අරගෙනනේ උන්වහන්සේ එහෙම වැඩ හිටියා. ඔය වැඩ ඉන්න කාලේ උදේන රජුරෝ පින්වත්නි ටිකක් මානුෂීය කෙනෙක් නෙවෙයි. උදේන රජුරෝ ටිකක් මාන්න අධික ඊටාම නොහික්මිච්ච කෙනෙක් විටකදී මේ උදේන රජතුමා පින්වත්නි මේ දවසේ හොඳට සුවඳ පැන් එහෙම නාලා පින්වත්නි ආවා උයනට උයන සුද්ධ පවිත්‍ර කරවලා පින්වත්නි දවස් 7කට පස්සේ තමයි පින්වත්නි මේ රජ්ජුරුව ආවේ. ඇවිල්ලා මේ උයනට ආපුවාම රජ්ජුරුව වාඩි වෙන හාන්සි වෙන රාජකීය ගල්තලාවක් තියෙනවා. මේ ගල්තලාවේ අගනා සලුවක් එලලා පින්වත්නි දැන් රජ්ජුරුව හාන්සි වුණා. දැන් රජ්ජුරුවත් එක්ක එනකොට අමාත්‍යවරු වෙනවා වෙනත් වෙනත් රාජ්‍ය සේවකයෝ වෙනවා ඒ වගේම තමයි පින්වත්නි පරිචාරිකාවන් රාශියක් එනවා ඒ කියන්නේ පින්වත්නි බිසෝවරුන් කාන්තාවන් රාශියකුත් එනවා දැන් මෙහෙම ඇවිල්ලා එක කාන්තාවක් පින්වත්නි මේ ගල්තලාවේ නිදාගත්තු රජුරවන්ගේ දෙපා සම්බාහනය කරන්න පටන් ගත්තා අනෙක් සියලුම කාන්තාව පින්වත්නි නොඑක් නොඑක් වාදන භාණ්ඩ අරගෙන වාදනය කරනවා ගීත ගායනා කරනවා පින්වත්නි මේ උයනේ ගල්තලාව ළඟදී අර ගීත ආහහ වාදන නාදයේ විඳ විඳ ඉන්නකොට එක කාන්තාවක් දෙපා සම්බාහනය කරනවා මේ පහසුවටම පින්වත්නි රජුරවන්ට ටිකක් නිින්ද ගියා රජුරවන් නිින්ද ගියා දැන් අර කාන්තාව ටිකක් වෙලා තවත් නටනට හිටිය සින්දු කිය කිය වාදනා කර කර දැන් කල්පනා කළා අපි මේ ඔක්කොම වාදන කරන්නේ මේ රජ්ජුරුවන්ට හන්ද මේ හැම නැටුමක්ම නටන්නේ රජ්ජුරුවන්ට බලන්ද මේ සෑම ගීතයක්ම ගයන්නේ රජ්ජුරුවන්ට හන්ද හැබැයි ඒ රජ්ජුරුව දැන් නිදී දැන් නටලා වැඩකුත් නැහැ ගයලා වැඩකුත් නැහැ වයලා වැඩකුත් නෑ. කවුරු අහන්නද මේවා? ඒ හින්දා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වාදනයේ ගායනයේ හැම එකකම සද්ද අඩු කළා. සද්ද අඩු කරලා අඩු කරලා අඩු කරලා අන්තිමේදී මෙහිමින් සීරුවේ වාදන භාණ්ඩ ටික පැත්තකින් තියලා පින්නතුනේ රජ්ජුරු නිදාගෙන ඇහැරෙනකන් කියලා පොඩ්ඩක් උයනේ ඇවිදින්න පටන් ගත්තා. ඔය තිබිච්ච නොඑක් පළතුරු වර්ග ආදී කමින් මේ කන්‍යාව ටික මේ කාන්තාව ටික පින්වත්නි උද්‍යානයේ ඇවිදිනවා. හැබැයි එක කාන්තාවකට ඕක කරගන්න බෑ. කවුද? රාජ්‍යරුවන්ගේ දෙපා සම්බාහනය කරන කාන්තාවට. ඒ රාජ්‍යරුවන්ට ස්පර්ශ වෙමින් ඉන්නේ. දැන් මේ කාන්තාවට ය아가න්න බෑ. අනේ කොක්කෝම උද්‍යානයේ ඇවිදිනවා මේ කාන්තාව දැන් රාජ්‍යරුවන්ගේ දෙපා සම්බාහනය කරනවා. අනික් කාන්තාව ටික ටිකක් ඇවිදගෙන රස පළතුරු ආදී කමින් යනකොට දැක්ක පින්වත්තුනි උද්‍යානයේ එක්තරා ගසක් මුල වැඩ ඉන්නවා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ. මේ සියලු දෙනාම උන්වහන්සේ දැක්ක විතරයි එකිනෙකා කතා කරගත්ත කෑ ගහන්න එපා සද්ද කරන්න එපා. මේ සියලු දෙනාම ගිහිල්ලා උන්වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වුණාට පස්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මේ කාන්තාවන්ට ධර්මයේ දේශනා කළා. දැන් මේ ඔක්කොම බලාගෙන කවුද? අර රජ්ජුරුවන්ගේ දෙපා සම්බාහනය කරන කාන්තාව. මේ කාන්තාව කල්පනා කළා මට විතරක් මොකද මේ? අනික ඔක්කොම ගෙරවිලා ගියා. මට ය아가න්න විදියකුත් නැහැ. අනික් කාරණය දැන් මේ වෙලාවේ රජ්ජුරුව අවදි කළා නම් මං ගැන ප්‍රසාදයටපත් වෙනවා අනික් කාන්තාව ඔක්කොම ගැන අප්‍රසාදයකටපත් වෙනවා. ඔන්න බලන්න කෙලෙස් සහිත හිතේ හැටි. නේද? කෙලෙස් සහිත හිතවල හැටි පින්නොත් නේ. මේ කාන්තාව මොකද කළේ පින්නොත් නේ? දෙපා සම්බාහණය කරමින් කරමින්ම රජ්ජුරවණ්ඩ ඇහැරෙන්නම කකුල් දෙක හෙල්ලුවා. රජ්ජුරවණ්ඩ අවදි වෙන්නම කකුල් දෙක හෙල්ලුවා. කකුල් දෙක සැලවීමෙන් රජ්ජුරුව නැගිට්ටා නැගිටලා බලපුවාම වාදනය කරපු අයත් නැහැ ගායන කරපු අයත් නැහැ නටපු අයත් රජුරු ඉතරහ නැහැ එකම එක ස්ත්‍රියක් ඉන්නවා දෙපා සම්බාහනය කර කර එයාගින් ඇහුවා කෝ මෙතන ඉඳපු සියලු දෙනා අනේ මහරජුරුවන් වහන්සේ මං විතරයි ඉතුරු වුනේ ඒ ඔක්කොම ඔබ වහන්සේ දාලා ගිහිල්ලා අන්න අර ශ්‍රමණයන් වහන්සේටමක් වටේට රංගලා ඉන්නවා කිව්වා <clears throat> මේ කාන්තාව කිව්වේ ඒක ඔබ වහන්සේව දාලා ගිහිල්ලා අර ශ්‍රමණයන් වහන්සේට ලං වෙලා ඔන්න උන්වහන්සේ වට කරගෙන ඉන්නවයි කිව්වා. මේ අයට ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේ ගැන උපමනාවක් නැහැ කිව්වා. රජ්ජුරුවන්ට මේකෙන් හොඳටම කේන්ති ගියා. රජ්ජුරුවෝ ඒ ගල් තලාවෙම හිත ඉඳගෙන හිතුවා එහෙමද? එහෙනම් බලමු ඔය හැම එක්කෙනාටම මං දඩුවමක් දෙනවා කියලා හිතාගෙන රජ්ජුරුවෝ හිතාගත්තා මම ඔය හැම දිනාගෙම ඇඟට මේ කැලේ තියෙන දිඹි ගොටුවක් කඩලා දානවා කියලා. එහෙම ඊතාගෙන පින්නුතුනේ රජ්ජුරු අර කාන්තාව ළඟට යනකොටම පින්වත්නි දැක්ක ගහක් උඩ තියෙනවා ගහක අත්තක දිමි ගොටුවක්. රජ්ජුරවන්ට මදක් ඉහලින් මේක තිබුණේ. රජ්ජුරෝ ඉස්සිලා මේක කඩන්න හැදුවා කාට දාන්නද? අර කාන්තාවුන්ට දාන්න. නමුත් උනේ වෙන එකක්. තෙරුන් වහන්සේ දැකලා වැන්දි පිදුවේ නෑ, ගරු සත්කාර සම්මාන කළෙත් නෑ. හිත අපද අපහදව ගත්තා. කාන්තාවන්ගේකට දාන්න කඩපු දිමිගොටුව වැටුනේ රජ්ජුරුවන්ගේ අතින් ගිලිහිලා රජ්ජුරුවන්ගේ මැකට. දැන් පින්වත්නි රජ්ජුරුව 10 යවලින් නෑ වුණා වගේ මුළු ඇඟ පුරාම පින්වත්නි දිමියෝ දැන් කාන්තාව ටික මොකද කළේ? කාන්තාව දැනගත්තා මේ රජ්ජුරුව ආවේ අපේ ඇඟටම අපේ ඇඟට දාන්නමයි. කාන්තාව ටික කළේ මොකද? අනේ මහරජ්ජුරුවන් වහන්සේ මේ මොකද්ද උනේ කියලා රජ්ජුරුවන්ගේ ඇඟ පිහදානවා වගේ ඇවිල්ලා බිමට වැටෙන දිඹියු ආයේ ඇහිඳ ඇහිඳ රජ්ජුරුවන්ගේ ඇඟට දානවා. මතක තියාගන්න එහෙමත් ලෝකයක් තියෙනවා. බිමට වැටෙන දිඹියොත් ඇහිඳලා ආපහු දානවා රජ්ජුරුවන්ගේ ඇඟටම. ඒකල්ල කියනවානේ රජුරුවන් වහන්සේ මේ මොකද්ද කරගත්තේ කියලා. එහෙමත් කියනවා. අන්තිමේදීම පින්වත්නි මේ රජුරුවන්ගේ මුළු ශරීරෙම පින්වත්නි හොඳටම දැවිල්ලෙන්න පටන් ගත්තා. ඇයි දිමියෝ මුළු ඇඟ පුරාම මුළු ඇඟ පුරාම කාලා පින්නෝනේ. පින්දෝල මහර භාරද්වාජ මහරහතන් වහන්සේ දැනගත්ත මේ රජුරෝ බොහොම සෞම්‍ය හිතක් තියෙන කෙනෙක් නන් නෙවෙයි. මහ රෞද්‍ර මහ දුෂ්ට හිතක් තියෙන කෙනෙක්. ආවේ නරක චේතනාවකින්මයි. ඔන්න බලන්න පින්වත්නි වපුරන දේම නෙලා ගන්න හැටි. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පින්වත්නි 이르දීන් අහසට පැන නැගලා වැඩම කළා. රජ්ජුරුව පින්වත් මේ ඔක්කොම බලාගෙන මේ උයනේ ඉන්න රාජපුරුෂයාට කිව්වා රාජපුරුෂය මේ තෙරුන් වහන්සේ හැමදාම මෙහෙනවද කියලා ඇහුවා. රාජපුරුෂයා කිව්වා මහරජුරුවන් වහන්සේ ওই තෙරුන් වහන්සේ නොඑක් පිට මෙහෙනවයි කිව්වා. එහෙමද? එහෙමනම් ඊළඟ දවසේ මේ උද්‍යානයේට උන්වහන්සේ වැඩම කළාම වහාම මට දන්වන්න කිව්වා. හොඳයි කියලා පින්වත්නි උද්‍යාන පාලකයා බාරගත්ත රජුරු රජමඳුරට වැඩියා. තෙන් රජුරෝ රජමැදුරට ගියාට පස්සේ ඔන්න වැඩි දවසක් යන්න කලින්ම ආපහු වාරයක් පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ උද්‍යානයට වෙලියා. එතකොටම රාජපුරුෂයා කල්පනා කළා මේ පණිවිඩයේ රජුරවන්න කිව්වොත් නම් මට හුඟක් තෑගි භෝග ලැබෙයි. රාජපුරුෂයා ඉක්මරටම ගිහිල්ලා කිව්වා මහරජුරුවන් වහන්සේ ඔබ වහන්සේ මට කිව්ව අර තෙරුන් වහන්සේ උයනට වැඩියොත් ඉක්මනටම දැනුම් දෙන්න කියලා ස්වාමීනි අදනම් වැඩම කරලා ඉන්නවයි කිව්වා. රජුරු ඒ වෙලාවෙම පින්වත්නි සේනාව සහිතව ගිහිල්ලා තමන්ගේ පිරිවර සහිතව ගිහිල්ලා පින්වත්නි අර තෙරුන් වහන්සේ ඉස්සරහා වාඩි වුණා. වැන්දේ නැහැ. සතුරු සාමීචී කතා කළා පිළිසඳර කතාවක් කළා මොකද කතාවකට මුල පුරා ගන්න එපේ. පිළිසඳර කතාව කියලා කියන පින්වත්නි ඔබ යම් කිසි කෙනෙකුගේ ගෙදරට ගියපුවාම ගියපු කාරණේ පසක තියලා මුලින් කතා කරනවනේ පින්වත්නි ආගිය තොරතුරු ටික. සුව දුක් කොහොමද? ලෙඩ රෝග එහෙම තියෙනවද? කෑවද බිව්වද? ඔය වගේ සතුටු සාමීචී කතාවක්. පින්වත්නි දැන් මේ උදේන රජුරෝ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේක පින්වත්නි එහෙම පිළිසඳර කතාවක් විතරක් කළා. කතාව කරලා ඉවර වෙලා රජුරු ඇහුවා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? අහනවා භාරද්වාජේනි ස්වාමින් වහන්සවත් ස්වාමීනීවත් ඒ මොකුත් කිව්වේ නැහැ. පින්වත් භාරද්වාජ කියලා තමයි කතා කළේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට. පින්වත් භාරද්වාජය ප්‍රශ්නයක් අහන්නම් කිව්වා. මොකද්ද ප්‍රශ්නය? මේ ශාසනයේ ඉන්නවා කිව්වා ඊ타වත්ම තරුණ ස්වාමින් වහන්සේලා. ඊ타ම තරුණ ස්වාමින් වහන්සේලා ඉන්නවයි කිව්වා. ඒක විස්තර කරනවා පින්වත්නි දේශනාවේ මේ රජ්ජුරුවන්ගේ වචනින්ම විස්තර කරනවා කොහොමද? උන්වහන්සේලා මේ වෙනත් පෙර කාමයක් විඳපුවයි නෙවෙයි. මෙතන කාමයේ කියලා අදහස් කළේ පින්වත්නි ස්වාමින් වහන්සේලා නම් කාන්තා පාර්ශවයක ඇසුරක් හෝ වෙනත් වෙනත් කාමුක ජීවිතයක් විඳපුවයි නෙවෙයි. මොකද ඊටාම ලාබාල වයසෙම උන්වහන්සේලා පැවිදි වුණේ. අහනවා යේනිමේ දහරා බික්කු සුසුකාලකෝ මේ දහර භික්ෂූන් වහන්සලා ඉන්නවා. ඒ කියන්නේ ඊටාම තරුණ. කෙස්තික ගැන කියනවා සුසුකාල වන්නා. සුසුකාල වන්නා කියන්නේ ඊටාම කළු කෙස් තියෙන. ඒ කියන්නේ මේ ගිහි ජීවිතයේ බොහෝ කල් ඉඳලා ඉඳලා පස්සේ මහාන වෙච්ච අය ගැන නෙවෙයි. මේ කියන්නේ මේ ශාසනයේ ඉන්නවා කුඩා කාලෙම පැවිදි වෙලා මේ කාම සම්පත් විඳින්න මේවා පරිහරණය කරන්න කලින්ම ශාසනයට ආපු කලු කිස් තියෙන තරුණ කියන අදහසනේ මේ කියන්නේ. ඊටාම තරුණ භද්‍රේන යොබ්බනේන සමන්නාගතා භද්‍ර වූ යෞවනයෙන් සමන්විත භද්‍ර යෞවනයෙන් සමන්විත පෙර මේ මේ කාම සම්පත් පරිහරණය කරලා නැති කල්ලු කිස් තියෙන වයසට ගියපු අය නෙවෙයි එහෙම ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒ ස්වාමින් වහන්සේලා ඊටාම් පිරිසිදුවට පරිපූර්ණව මේ Brahmacharyaව රකින්නේ කොහොමද කියලා හෙව්වා දිවි ඇති තාක්කල් මේ සාසන භ්‍රමචර්යාවේ ඉන්නේ කොහොමද කියලා ඇහුවා. මොනවද ඒකට හේතුව කියලා ඇහුවා. මොකක්ද ඒකට හේතුව? දැන් මේ අහන දේ වැටහෙනවනේ. මේ තාම තරුණ පෙර කාම සැප විඳපු අයත් නෙවෙයි. විඳින්න කලින්ම ඒව අත්හැරලා දාලා ඇවිල්ලා යෞවනකම තියෙද්දී කාම සම්පත් විඳලා තැරලා නෙමෙයි ඒ කාම සම්පත් විඳලත් නැති කාම සම්පත්තියෙද්දී උන්වහන්සේලා කොහොමද පරිපූර්ණව පිරිසිදුව Brahmacharyaව රකින්නේ දිව්‍ය අතිතෙක් Brahmacharyaවි රැඳෙන්නේ මොනව නිසාද කියලා ඇහුවා. ඇත්තනේ. අහන්නත් වටින අගනාම ප්‍රශ්නයක්ද නැද්ද? අගනාම ප්‍රශ්නයක් පින්නත් නේ. අදටත් මේ ශාසනයේ මොන තරම් පින්වත් ස්වාමින්වහන්සේලා ඉන්නවද පින්වත්නි? උන්වහන්සේලා ඊටාම ලාභාල වයසේ ශාසනයට ආවේ. ඊටාම ලාභාල වයසේ. මේ ලෝකයේ පින්වත්නි අදටත් මොනතරම්නම් ගිහි ප්‍රජාව ඉන්නවද පින්වත්නි විඳපු කාම සම්පත් විඳින එකෙන් ඇති වෙන්නේ නැති. හිතන්න බලන්න මේක ටිකක්. වරක් නෙවෙයි දෙවරක් නෙවෙයි සිය දහස් වර පවා විඳපු කාම සම්පත්තියවත් ඇති වෙන ඇති වෙන්නේ නැති ඇයි නැද්ද? එහෙමවත් ඇති වෙන්නේ නැනේ. ඒකේ නිමාවක් නැහෙනි තෘප්තියකට පැමිණෙන්නේ නැහෙනි. එතකොට ඒවා විඳලම නැත්තම් පින්වත්නි ඒවා විඳපුම නැති කෙනෙකුට පින්වත්නි මේ පිළිබඳව කොහොම අතෘප්තියක් තියෙන්න ඕනද? ඒ කියන්නේ බලාපොරොත්තුවක් හරි අපේක්ෂාවක් හරි. අඳුම තරමේ මේ කාම සැපය කොහොමද කියලා හරි විඳපු නැවත නැවත විඳපු අයත් හිත ගලව ගන්න නැති ලෝකික ඒ කාම සම්පත් විඳින්න කලින්ම දාලා ඇවිල්ලා පින්වත්නි ආයේ දිහා හැරිලා බලන්න නැතුව ඉන්නවා කියන එක නේද ඒවා විඳින්නම ඕන කියලා හිත හැදුනොත් එහෙම පින්වත්නි සිවුර හැරදාලා යන්න බැරිද යන්න පුළුවන් නමුත් උන්වහන්සේලා යන්නේ නැහනේ මේකට හේතුවක් තියෙන්න එපේ. මේකට කාරණයක් තියෙන්නෙම එපේ පින්වත්නි. මොකද උන්වහන්සේ සිවුර හැරදාලා ගියා කියලත් බුද්ධ කාලෙත් පින්වත්නි සිවුර හැරදාලා ගියපු අය හිටියා. සුණක්කත් හාමුදුරුවෝ එහෙම සිවුර හැරදාලා ගියා. නමුත් පින්වත්නි අදටත් ස්වාමින් වහන්සේලා ඊටාම ලාබාල වයසේ පැවිදි වෙලා තරුණ ජීවිතයේ සිවුරයක් සිවුරෙන් සංගවගෙන ඉන්නවා පින්වත්නි මේ කාම සම්පත් විඳින්න තියෙද්දි පෙර විඳලත් නැතුව විඳිනවා නම් විඳින්න යන්න පුළුවන්කම තියෙද්දිත් උදේන රජුරු අහනවා ස්වාමීනි එහෙම ඉන්න හේතුව මොකද්ද කියලා ඇහුවා. අනික නිකම්ම නිකන් ඉන්නව නෙවෙයි පිරිසිදුවට සීලාදිය දරා ගන්නත් ඕන වෙනවා. පරිසුද්ධං පරිපුන්නං Brahmacharyan පරිශුද්ධ වූ පරිපූර්ණ වූ Brahmacharyaව රැකගෙන ඉන්නවා කොහොමද ඒ කියලා ඇහුවා පින්වත්නි කාම සිතිවිල්ල එන වෙලාවට පින්වත්නි Brahmacharyaව රැකෙන්නද රැකෙන්නද ඊට වැඩි නැත්තම් පින්වත්නි Brahmacharyaව නැසෙන්නද ඊට වැඩි Brahmacharyaව නැසෙන්න ඉඩයි වැඩි. කාම සංකල්පනා නිසා පින්වත්නි මොන තරම්නම් ධාන උපදවගත්තු අය ධානයෙන් පිරිහුණද කියලා බලන්නකෝ. ධාන උපදූප අය. එහුව හේතුව මොකද්ද කියලා. පින්දෝල බාරද්වාජ මහරහතන් වහන්සේ පිළිතුරක් දුන්නා මහරජ. එහෙම ඉන්න කාරණය සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරලා තියෙනවායි කිව්වා. මොකද්ද? භික්ෂූන්ට දේශනා කරලා තියෙනවායි කිව්වා. මහණෙනි යම්කිසි කාන්තාවක් දකිනවා නම් නුඹේ වයසට වඩා හුඟක් වැඩි. එවන් කාන්තාව ගැන හිතන්න කිව්වා මේ මගේ අම්මා කියලා. බලන්නකො බුදුහාමුදුර අපිව ගලවපු ගැලවිල්ල. හැම වෙලාවකදීම උත්තරේ තියෙන පින්වත් අපි දකින විදිහත් එක්ක නේද මේ ලෝකේ සියලු අරුබුද දකින විදිහේ විකෘතිය නිසා නෙමෙයිද තියෙන්නේ අපි දකින විදිහයි වෙනස් කරන්න ඕන ලෝකේ අපිට වෙනස් කරන්න ඕනකමක් නැහැ ලෝකය තිබුණාදෙන් අපි දකින විදිහ දකින විදිහ වෙනස් කරන්න ඕන පින්වත් නේ සමහර දේවල් හැමදේම එහෙමයි දැන් බලන්නකෝ මේක gedarakනේ. මේ ගෙදර අතුපතු ගාන එක රෙදිපිලි හෝදන එක එකිනෙකා වෙනුවෙන් උයන පිහන එක මේ ටික කොහොමත් කරන්න වෙනවද නැද්ද? හා කොහොමත් කරන්න වෙනවා. මේක කරන්න වෙන කවුරුත් ඉන්නේ නැහැ කොහොමත් කරන්න වෙනවා. හැබැයි මේ කරන හැම එකක්ම මගේ සද්ගුණවන්ත භාවයන් ඇතිවෙන්න හේතුවක් කියලා හිතාගෙන සතුටින් කළොත් ඒ ටිකම කරනවා මහන්සිය අඩුයි. හැබැයි මොන කරදරයක්ද මන් දන්නේ හැමදාම මේක මම මේපේ කරන්න කියලා සිතට ගත්තොත් ඒ ගත්තු ප්‍රමාණයෙන් පින්වත් මේක වෙහසයි. දේශනාවේ බලන්න හැම තැනකම කියන්නේ එකිනෙකා වෙනුවෙන් විය යුතු දේවල් කැමැත්තෙන් කරන්න කියනවා කැමැත්තෙන් පන්සලට යන්න මළුව අමදින්න කැමැත්තෙන් අතු ගාපු නැති අයට බනින්න එපා දැන් අපි අතු ගන්නකොට සමහර විටකදී බලන්නකො අපි මොන අතු ගන්න කියනකොට අනික අය අතු ගන්න නැහැ කියලා හිතෙන් දොස් නැගීමකුත් තියෙනවා. ඒක බැහැර කරන්න. වැටුණා නේද? හැම වෙලාවකදීම අපේ සිතේ ස්වභාවය තමයි අපි කරන දේ කරනකොට පින්හන්දි නොකරපු අයට හිතේ යම් දොස් නැගීමක් අපේ හිතේ උත්පාදනය වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක බැහැර කරන්න. ඒ ඇත්තන්ට පින් දෙන්න ඒ ඇත්තෝ අතු ගාපු නැති හින්දා තමයි මට මළුව හැමදීමේ කුසලයේ කරගන්න පුළුවන් උනේ. ඒ ලාභේ හැම දෙයක්ම ලාභයකට හරව ගන්න. දකින විදිහයි වෙනස් කරන්න ඕන පින්වත්නි. මල් ආසනේ සුද්ධ පවිත්‍ර කරලා නැත්තම් කිසිවෙක් කෙරෙහිවත් හිත කිලුටු කරගන්න එපා. හිතන් එක දෙයක්. අද බුදුහාමුදුරුවන්ගේ විහාරය සුද්ධ කරලා බුදුරජාණන් වහන්සේට දාසකම් කරන්නේ මං කියලා. අද මම මගේ බුදුහාමුදුරුවන්ට 16 වෙනවා කියලා හිතාගෙන විහාරේ සුද්ධ කරන කටයුත්ත පටන් ගන්න. එතන කුසලයේ තියෙනවා. හැබැයි සුද්ධ පවිත්‍ර නොකරපු අය ගැන කිලුටක් ඇති වුණොත් එතන තියෙන්නේ කුසලේද අකුසලේද? අකුසලේ. කොහෙදිද කරගත්තේ? ආ විහාරේදී. දකින්න විදිය වෙනස් කරන්න පින්වත්නි. එතකොට කියනවා හැම තැනකම තියෙන්නේ එකයි වයසින් හුඟාක් වැඩි නම් හිතන්න අම්ම කියලා. සම වයස නම් සහෝදරිය කියලා හිතන්නේ. මේ මගේ නංගි කියලා හිතන්න මේ මගේ දුව කියලා හිතන්න කිව්වා එහෙම හිතනකොට අම්මා කෙරෙහි සහෝදරිය කෙරෙහි උපදින්නේ නැහැ කිව්වා ප්‍රේමයක් රාගයක් කාමයක් ඇති වෙන්නේ නැහැ කිව්වා එතකොට උදේන රජුරෝ ඊළඟට ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීනි මේ සිත බොහොම ලෝලයි කිව්වා හැම දෙයකම ලෝලත්වයට නැමෙනවනේ මේ හිත. එහෙව් හිතක් ස්වාමීනි සමහර විටකදී මේ මගේ අම්මා වගේ කියන අය ගැන වුණත් කාමසිතවිලි එනවයි කිව්වා. හරිනේ. අද ලෝකයේ මේ අරුබුදේ ඉස්සරහ නැද්ද? තමන්ගේ දුව කියන කෙනා ගැන වුණත් කාමසිතවිලි එනවයි කිව්වා. තමන්ගේ සහෝදරිය ගැන කියලා හිතන කෙනා ගැන වුණත් කාමසිතවිල්ලෙනවයි කිව්වා. ස්වාමීන් වහන්සේ එතකොට මොකද කරන්න කියලා ඇහුවා. බලන්නකෝ මේ රජුරු අහන ප්‍රශ්න ටික. සමහර වෙලාවල් එනවා කිව්වා අම්මා කියලා අම්මා වගේ හිටියත් කාමසිතවිල්ල එනවයි කිව්වා. කාමේ හැටි එහෙමයි. ඊට පස්සේ කිව්වා එතකොට ස්වාමීනි කොහොමද ඉන්නේ මේ කැමැත්තෙන් මේ ශාසනයේ පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ වදාලා මහරජ එහෙමනම් ඒ වෙලාවට අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කිව්ව ක්‍රමයක්. මොකද්ද ක්‍රමය? පාද තලයෙන් උඩ කෙස් යට සම කෙලවර කොට ඇති මේ ස්කන්ධ පංචකයේ නොඑක ආකාර කුණප කොටාස 32 සිහිනුවණින් මෙනෙහි කරන්න කිව්වා. මම මේ ඇලෙන්නේ මම මේ බැඳෙන්නේ මම මේ ප්‍රේමයක් ඇති කරගන්නේ කෙස් ලොම් නිය දත් සැරව ඇට ඇට මිදුළු ලේ මල මූත්‍ර පිරිච්ච කුණු මල්ලකට නේද කියලා සිහිනුන උපද්දව ගන්න කිව්වා. ඔන්න ඇතිවන කාම සිතිවිල්ල දුරු කරගන්න ක්‍රමයක් පින්නොත් මේක ස්ත්‍රීද පුරුෂද කියලා ભેදයක් නැහැ. අද වෙනකොට සියලු ලෝකයා පින්වත් රාග ගින්නේ ඇවිලෙනවා. වයස් ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අද ලෝකෙම රාග ගින්නෙන් පිච්චෙන කාලයක්. ඒ හැමෝටම ඔන්න ඔය රාග ගින්න නිවා ගන්න කරන්න තියෙන ඊළඟ ක්‍රමේ තමයි මොකද්ද? උද්දං පාදතලා අදෝ කේස මත්තකා තච පරියන්තම් පූරං නානප්පකාරස් අසුචිනෝ පච්චවේකති. උද්දං පාදතලා පාදතලෙන් උඩ අදෝ කේස මත්තකා කිස්රුදින් යට තච පරියන්තං සම කෙලවර කොට ඇති පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවේක්කති නාන ප්‍රකාර කුණු ගොඩවල් ටික මෙනෙහි කරන්නයි කිව්වා මම මේ ප්‍රේම කරන්නේ මම මේ රාගයක් ඇති කරගත්තී මම මේ ආසාවක් ඇති කරගත්තී කුණු ගොඩවල් එකකට නෙවෙයි කුණු ගොඩවල් දෙකකටත් නෙවෙයි කුණු ගොඩවල් තුන හතරකටත් නෙවෙයි එහෙනම් කුණු ගන්ධකට නේද කුණු මල්ලකටනේ ඒ කුණු මල්ල ඇතුලේ තියෙන තරමක් තියෙන්නේ මොනවද? කුණුම තමයි. කාගේද කුණු නැත්තේ? කුණු නැති කෙනෙක් ඉන්නවා නම් නහයෙන් හරි ඇහෙන් හරි කනෙන් හරි කටෙන් හරි කොහෙන් හරි එක තැනකින් හරි සුවඳ සඳුන් සුවඳ වීදෙන දෙයක් නික්මෙන්න එපා. තියනවද එහෙම? කාගේවත් නැහැ පින්වත් නේ. හැමෝගෙම එළියට එන හැම තැනකින්ම එළියට එන්නේ මොනවද? ජරාවන්නේ Tamanට ප්‍රිය නැති දෙයන්නේ එන්නේ. අනුන්ට නෙවෙයි. Tamanගේ අසුචිය Tamanට ප්‍රිය නැත්තම් ඔය අසුචිය එළියට ආවට පස්සේ පාගන්න කැමතිත් නැහැ. පාගන්නත් කැමති නැති ඒ අසුචිය එච්චර වෙලා කොහෙද තිබ්බේ? Tamanගේ ඇඟ ඇතුලේ. ඒකනේ අපි මෙච්චර ආඩම්බරනේ. නේද? මේ තරම් උද්දාම මේ තරම් මානය උද්දච්චකම් තියෙන්නේ ඔය ඔක්කොම බත් වමනේ සැරවයි මල මූත්‍රායි පින්වත්නි වැසිකිළිය යම්සේ අපවිත්‍රද ඒ ඇස් වැසිකිළිය පිරුණේ කොහි තිබුණේ මෙන්ද තමන්ගේ ශරීරයේ තිබුණ දේවල්නේ එහෙනම් වැසිකිළිය පෙර ශරීරය තුලම තියෙනවද නැද්ද? ශරීරය තුලමනේ. කෝ සිහිනුවණින් දැක්මක්. ඉතින් මේ සිහිනුවන උපද්දවන කෙනා සංසාරේවත් අය පංචස්කන්ධය ප්‍රාර්ථනා කරයිද? ඈ මොන මිනිහද පින්වත්නි කුණු මල්ලා බිම තියලා ආය කුණු මල්ලා කොළුවේ තියාගන්නේ. නේද? මේ කුණුමල්ල ගැන හරි අවබෝධයකට පැමිණෙන කෙනා මේ කුණුමල්ල බිම තියන්නේ තව කුණුමල්ලක් ඔලුවට ගන්න බලාගෙන නෙවෙයි පින්නොත් නේ. දැන් රජ්ජුරුව ප්‍රශ්නයක් ඇහුවා. පින්වත් භාරද්වාජ ඔය කිව්වට සමහර වෙලාවකදී ඔය කුණු ගොඩවල් ටික මෙනෙහි කරන්න පටන් ගන්නවායි කිව්වා. නමුත් භාරද්වාජ අසුබය වඩන්න ගිහිල්ලා සමහර වෙලාවකදී පටන් ගන්න අසුබෙන් කිව්වා කෙලවර වෙන්නේ රාගෙන් කිව්වා. එහෙම වෙන වෙලාවල් තියෙනවා. දැන් කෙනෙක්ගේ කේසා ලෝමා කියලා වඩන්න පටන් ගත්තම අන්තිමේදී කේසා ලෝමා නෙවෙයි වඩලා තියෙන්නේ. සමහර වෙලාවකදී එයා ගැන රාගසිතක් තමයි ඇති වෙලා තියෙන්නේ. මේ හිතේ හැටි. ඒ තරම් කෙලෙස් වසඟයි මේ හිත. මුලින් වඩන්නේ අසුබෙහි කිව්වා. ටික වෙලාවක් බලනකොට වෙලා තියෙන්නේ එයා ගැන තවත් රාගින් බැඳිච්ච එකේ කියනවා. එහෙම වෙනව පින්වත්නි. දැන් මෛත්‍රිය වඩනකොට ඒකනේ මුලින්ම විරුද්ධ ලිංගිකයට වඩන්න එපා කියන්නේ. ඇයි ඒ? මෛත්‍රිය පැත්තකට ගිහිල්ලා මෛත්‍රියේ වේසෙන් රාගිනෝ. ඒකයි මෛත්‍රිය වඩද්දි වඩද්දි පළමුව විරුද්ධ ලිංගිකයට වඩන්න එපා කියන්නේ. මෛත්‍රියට ආසන්න හතුර ද්වේෂය නෙවෙයි. මෛත්‍රියට ආසන්න සතුර පින්නත් රාගය. රාගය එනවා මෛත්‍රියේ වෙස් අරගෙන. වැඩි මෛත්‍රිය කෙලවර වෙන්නේ කොහෙන්ද? රාගකින් වෙන්න පුළුවන්. මුලින් අසුබේ වඩන්න ගිහිල්ලා සමහර විටකදී කෙලෙස් බහුලකම නිසා එය රාගයකට පෙරලෙන්න පුළුවන් කවා. එතකොට මොකද කරන්න කියලා වුණා. මහරජා එතකොට අපි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම එකක්. ඇහෙන් රූප දකින්ද හැබැයි මේ රූපවල නිමිති ගන්න එපා කිව්වා. කනෙන් ශබ්ද අහන්න හැබැයි ඒවයි නිමිති ගන්න එපා කිව්වා. මේ කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. දැක්කා. දැකපු දේ දැක්කා විතරයි. දැකපු දේ දැක්කා විතරයි. දැන් හිතන්න බලන්න ඔබ නුවර ඉඳලා පින්වතුනේ මේ බටගොඩට එනකන් ආවොත් වාහනයක නැගලා කොච්චර දේවල් පේනවද? හැබැයි මේ පෙනිච්ච හැම දෙයක්ම දැන් මනසේ තියෙනවද? නැහැ. ඇයි ඔබ දැක්කා දැකපු තැනම තියලා ආවා. අරන් ආපුවක් තියනවද නැද්ද? හා? අරන් ආපුවා නැහැ. නේද? දැකලා අරගෙන ආපුවක් තියෙනවා නේ. අරගෙන ආපුවා කොහොමද? අතන තියෙනවා එහෙම එකක් හිට ගිහිල්ලා ගේන්න ඕන කියනවා. අය කියන්නේ ඒක එතන නිමිති ටික නිමිති ටික අරන් එනවනේ. නේද? බුදුහාමුදුරුව පෙන්වන්නේ සියල්ල තියලා එන්නේ මේ තැන්වල. සියල්ල තියලා එන්නේ මේ තැන්වල. මේ විදුලි පංකාවෙන් හමන හුලං රැල්ල කවුරු ළඟද නතර වෙන්නේ? මේ වෙලාවේ මේ විදුලි පංකාවෙන් හමන හුලං රැල්ල අපි කවුරු ළඟද නතර වෙන්නේ? කවුරුත් ළඟ නැහැ. මමත් නිවාගෙන ඔබත් නිවාගෙන අමාගෙන යනවා. ඉන්ද්‍රිය සංවර කරගන්න කිව්වා. මේ ටික කිව්වා විතරයි රජ්ජුරු සාදුකාර දීලා කිව්වා පින්වත් භාරද්වාජ ආශ්චර්යයි කිව්වා. හරිම අසිරිමත් කිව්වා. ඒක එහෙමමයි කිව්වා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ නම් ස්වාමීනි ඒක එහෙමමයි කිව්වා. මමත් යම් කාලයක අන්තපුරයට පිවිසෙනකොට ඒ පිවිසෙන වෙලාවේ මගේ සිත කය වචනේ රැකගෙන නම් මං යන්නේ ඉදාට මගේ සිත රාගෙන් යට වෙන්නේ කිව්වා. හැබැයි යම් වෙලාවකදී මගේ හිත සංවර නැත්තම් මගේ කය සංවර නැත්තම් මගේ වචන සංවර නැත්තම් එදා අන්තපුරේට පිවිසෙන මගේ රාගයෙන් සිත යට වෙනවා කිව්වා. දැන් බලන්නකො රජුරවන්ට මතක් වුණා තමන් අත්විඳින දේ. තමන් අත්විඳින දේ. ස්වාමීනි අද පටන් මම බුදුන් සරණ ගිය ධර්මයේ සරණ ගිය සංඝ රත්නයේ සරණ ගිය උපාසකයෙක් හැටියට දරා ගන්න කිව්වා. ඔබ වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්ධ වෙච්ච කෙනෙකුට රූප බල මේ යම් කිසි කෙනෙකුට ඇස් ඇති කෙනෙකුට ඇස් ඇති කෙනෙකුට රූප බලන්න තෙල් පහනක් දැල්ලුවා වගේ කිව්වා. යටිකුරු වෙච්ච දේ උඩුකුරු කළා වගේ කිව්වා. මම් මුලා වෙච්ච කෙනෙකුට පාර කිව්වා වගේ කිව්වා. හරියටම හරි කිව්වා. ඒකමයි කිව්වා රාගසිත දුරු කරගන්න තියෙන රාගසිත දුරු කරගන්න තියෙන ක්‍රමය. පළවෙනි ක්‍රමය මොකද්ද? මේ මගේ අම්මා තාත්තා මේ මගේ පියතුමා සහෝදරයා ආදී වශයෙන් දකින්න කිව්වා. තමන්ගේ හිත පරිස්සම් කරන්නයි තියෙන්නේ. ඊළඟට ක්‍රමයේ මෙනෙහි කරන්න කිව්ව මොකද්ද? මේ ශරීරයේ තියෙන නොයේ කුණප කොට්ටාස ගැන මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට තවත් ක්‍රමයක් කිව්වා. ඉන්ද්‍රිය ටික සංවර කරගන්න කිව්වා. දැකපු දේ දැක්ක විතරයි, දැකපු රූපයක් විතරයි, අහපු දේ අහපු සද්දයක් විතරයි ආදී වශයෙන් ඒවා නිමිති නොගෙන අත්හරින්න කිව්වා. පින්වත්නි අන්තිමේදීම පින්වත්නි උදේන රජු තුනුරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා. එතකොට හිතන්න මේ රාග ගින්නෙන් ලෝකෙ දැවෙද්දි පිච්චෙද්දි මේ ගින්නේ ලෝකෙ දැවෙන එක ගැන අපි කතා කරනවා. හැබැයි අපි අපි දැවෙන ප්‍රමාණය ගැන කතා කරන්නේ නැහැ. ලෝකේ අනික මට්ටමට අපි පිච්චිලා නැහැ. නමුත් අපිත් ඒ ඒ ප්‍රමාණ වලින් ඒ ගින්නෙම පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. වැදගත් වෙන්නේ අනික පිච්චිලා නැතිම වෙලා ගියා කියන එක ගැන hina වෙන එකවත් සාප කරන එකවත් නෙවෙයි. තම තමන් බලන්න ඕන රාග ගින්නේ තමන් කොයි කොයි ප්‍රමාණ වලින් පිච්චෙනවද? එතනින් නිදහස් වෙන්න ඒ ගින්නේ ඒ ප්‍රමාණය නිවා ගන්න මේ සූත්‍රයේ පාර කියනවා. ඔබ සියලු දෙනාට උතුම් නිවන පිණිස දේශනාව පවතිවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවටපත් කරනවද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරන්නේ අංක 239 සූර්ය විලා කිරලගම බටුගොඩ පදිංචි IB සූර්යම්පල මහත්මයා සහ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී බී මෙනිකේ බක්තන මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරියන් මුණුබුරු මිනිපිරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ නමින් මිය පරලොව ගිය ටීබී සූර්යම්පුල පියාණන්ටත් ඩීඑම් ලුකුමැණිකේ මෑණියන්ටත් බීඩබ්ලිව් පුංචි බණ්ඩා පියාණන්ට හා එජ්ජී බණ්ඩාරමැණිකේ මෑණියන්ටත් පිංපෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා දෙපාර්ශවයේ සහෝදර සහෝදරියන්ගේ ඥාති හිත මිත්‍රාදී පිරිසගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් පිංපෙත් අනුමෝදන් කරනවා. අයිබි සූර්යම්පුල මහත්මයාට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරනවා. අද දින දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව ලැබ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ හැටියට මටත් බෞද්ධයා මාධ්‍යජාලයේ සහ සම්බුදු සසුන බැබලවීමට අපකැප වූ කුසල ධම්ම නායක මාහිමියන් වහන්සේටත් පින් දෙනවා. ඒ වගේම බෞද්ධ අමාත්‍යජාලයේ වත්මන් අධ්‍යක්ෂ ගෞරවාර්හ බුරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සියලුම කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ගුණනන පහදාදුන් පින්වත් ගුරුමෑණිවරුන්ට පියවරුන්ටත් පින් පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම 2020 වර්ෂයේහි 8 වන මාස 25 වන දිනට දෙවන ජන්මදිනයේ දින ගයුරු ඔමෙත් බණ්ඩාර පුතණවන්ට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් රටදේ සමයේ වෙනුවෙන් දිවිපිදූ සියලු විරුවන්ටත් පිංපෙත් අනුමෝදන් කරනවා අද දින මේ පිංකමට සහභාගී වූ දව උපකාර කළ සියලු දෙනාටම උතුම් නිර්වාණ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා තබනවා පින්වත්නි අරමුණු පරමාර්ථ පරිද්දෙන්ම රැස් කරගත් උදාාරතර කුසල් නමින් මිය ගිය සියලු ඥාතීන්ට ලැබේවා සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා ජාත්‍යාදි දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු දේශනාවේ දායකත්වයේ දරූ එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සැප ජීවනයේ උදා වේවා බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා